ඊළඟට බොහෝ පිං ස්වාමීන් වහන්සේ අප ආහාර ආහාරයක් ගන්නා විට එම ආහාරය දැනෙන රූප රසයට සමහර අවස්ථාවලදී වශී වී යයි. එය මුදු රසයේ විඳින එම මුදු රසයේ විඳින අවස්ථාවේදී එම රසයට රූපයට බහලයි. මෙම මෙම අවස්ථාව විදර්ශනා කරන්නේ කෙසේද? මේ අකුසලයෙන් මිදෙන්නේ කෙසේද? ඒක ඉතින් විදර්ශනා කරන්න ඕන මෙහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ විචිත්‍ර බවතන විචිත්‍ර කියලා කියන්නේ විවිධත්ව එකකට එකක් වෙනස්. එතකොට රසයන් අතර එකකට එකක් වෙනස්කම් තියෙනවා. ඒක හරි. ඒක අපේ ජීවහත් විඥාණයෙන් අපි හඳුනා ගන්නවා. හැබැයි ඒකට ඇලුම් කරනවා කියන එකේ රසයේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක අපේ මනසේ පහළ වෙන සංකල්පයක්. ඒ නිසා සංකප්ප රාගෝ පුරිසසකම කාමයේ anu මේ වස්තුන්ගේ ද්‍රව්‍යයන්ගේ ස්ථානවල හෝ පුද්ගලයන් මත තියෙන ධර්මයක් නෙමෙයි ඒවා අරමුණු කරනකොට අපේ මනසින් ඒකට දෙන ආරෝපණය කරන එක්තරා මානසික තත්වයක් සංකල්පයක්. එතකොට මේ සංකල්ප ගොඩනැගිලා තියෙන්නේ අපට යමක් නැවත නැවත ස්පර්ශ වෙනකොට ඒක අපි හිතමු මෙහෙම දැන් පුංචි දරුවා කුඩා කාලේ මවට ඇලුම් කරන්නේ ඇයි? ඒ මවට ඇලුම් කරන්නේ ඒ දරුවාට බඩගිනි වෙනකොට කිරි දෙන්නේ අම්මා තමයි. පීඩාවක් ඇති වෙනකොට නලවන්නේ අම්මා තමයි. කැමති දේවල් දෙන්නේ අම්මා තමයි. දැන් එතකොට ඒ දරුවා විසින් අර ඉන්ද්‍රයන් පිනවන්නට දේවල් ලැබෙන්නේ කොතනින්ද? ඒක Tamanට හිතකර දෙයක් හැටියට හඳුනා ඒ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ආ ඇලුම් කරන්න ගන්නවා ඒ දෙයට. ඒතර අන්න ඒ වගේ අපේ ඉන්ද්‍රයන් යමකින් ප්‍රබෝධමත් කරනවා නම්, උත්තේජනය කරනවා නම්, ඒ උත්තේජනය කරන ඒවට අපේ මනසේ ඇල්මක් ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් රසය තුලින් ඒ ඇති කරන යම් ප්‍රබෝධයක් තියෙනවා ඒ ප්‍රබෝධයට අපි අලුම් කරන්න පටන් ඒක මූලික මට්ටම. හැබැයි ඊට පස්සේ ඒ ඇල්ම ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුලින් මුලින් ඇති වෙන තෘෂ්ණාව ඊළඟ තෘෂ්ණාවන් ඇති කරන්න අර මනෝභාවය බලපාන. ඊට පස්සේ රසය ඕන්නේ අර මනෝභාවය ඊට පස්සේ ඒ පිළිබඳව තමන් ඇති කරගත්තු චිත්ත සංකල්පන ඒ පිළිබඳව අනිත්‍ය කියපු જાති අහපු જાති කුතුහලය මේ වගේ ඒකට ඊට පස්සේ මනෝභාවයන් ගොඩාක් ඒක රාශිය. එතන මුලදී ඇති වෙන්නේ අර ඉන්ද්‍රයන්ගේ යම් පිනවන ගතියක් විතරයි. ඒක ඒකත් එක තමයි අර උත්තේජනයක් ලබන්නේ. හැබැයි දෙවනුව තුන්වෙනුව හතරවෙනුව වෙනකොට අපි මනෝභාව වශයෙන් ඒකට විවිධ අර්ථකථන දෙනවා. එතකොට ඒ ඔක්කොම මොනවද අර ඉන්ද්‍රයන්ට දැනිච්ච දේ ඊළඟට ඒකට දීපු අර්ථකතන මේ ඔක්කොම මනෝ සංකල්පන. ඉන්ද්‍රයන්ට විවිධත්වයක් දැනෙනවා. ඒක හරි. ඒ නිසා ඇයි දැන් අපිට ඉදිකටුවකින් ඇන්නහම දැනෙන්නේ එක විදිහක්නේ පොළොන් රොදකින් ස්පර්ශ කරනකොට දැනෙන්නේ තව විදිහක්. ඒතකොට මේ මේ විවිධ බව මේ වෙනස හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වෙනස රහතන් වහන්සේත් හඳුනා ගන්න. නිසා රහතන් වහන්සේලා සුඛ වේදනා දුක්ඛ වේදනා දැනෙනවා. හැබැයි උන්වහන්සේට ඒ පිළිබඳව සෝමනස්ස වශයෙන් දෝමනස්ස වශයෙන් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කුමක් නිසාද ඒක ගැන දොම්නස් වෙන්නට අවශ්‍ය නැහැ එහි යථාර්ථය අවබෝධ කරලා තියෙන නිසා ඒ ගැන සොම්නස් වෙන්නට අවශ්‍යතාවයක් නැහැ එහි සොම්නස් වෙන්න තරම් වැදගත් දෙයක් නැති නිසා එතකොට අපට සොම්නස් දොම්නස් හටගන්නේ ඒ සම්බන්ධව අපි ගොඩනගලා තියෙන සංකල්පත් එක්කලා ඉතින් ඒ නිසා රසය පිළිබඳ තෘෂ්ණාව කියලා කියන්නේ ආහාරයේ ප්‍රශ්නයක් නෙමෙයි. ආහාරයේ තියෙන දෙයක් නෙමෙයි. ආහාරයේ තියනවා එකකට එකක් වෙනස් වූ රසයක්. ඒක පරමාර්ථ වශයෙන් ලැබෙන රස රූපය. ඒ රස රූපය જીවහා ద్వාරයට විෂය වෙනවා. ගෝචර වෙනවා. ඒක රහතන් වහන්සේට සිද්ධ වෙනවා. රහතන් වහන්සේ නමකට පැණි රස අනුභව කරන්න දීලා තිත්ත රස සහ මිරිස් රස අනුභව කරන්න දුන්නොත් ඒවැ වෙනස රහතන් වහන්සේ හඳුනා ගන්නවා ජීව අද්්වාරේ. ඒ ඒක අපටත් ඒ වෙනස දැනෙනවා. හැබැයි ඒ වෙනස දැනෙනකොට අපි එකකින් එකකට ඇලොම් කරනවා එකක් එක්කලා ගැටෙනවා. ඒක අපේ මානසික සංකල්පය. ඒ නිසා රසයන්ගේ සූක්ෂම වෙනස්කම හඳුනා ගන්නට ඕන. ඒ ඒව හඳුනාගෙන අනුභව කිරීම ආයුර්වේදෙම විශේෂයෙන් කයේ පෝෂණයට අවශ්‍යයි කියලා කියනවා. රස ධාතු. දැන් සප්ත ධාතුන්ගෙන් කය සැකසෙනවා. ඒකේ පළවෙනි ධාතුව තමයි රස ධාතුව. රස ධාතු රස රක්ත මාංශ මේදස් අස්ති මජ්ජා ශුක්‍ර කියලා උගන්වනවා ආයුර්වේදයේ ධාතු හතක්. එතකොට මේ ධාතු හතෙන් රස ධාතුව තමයි මූලික ධාතුව. රසයන් හරියට ජීවහා ద్వාරයෙන් හඳුනාගත්තේ නැතිනම් ඒ තනත්තාගේ ඉතිරි ධාතුන් වැඩෙන්නට ඒක බාධාවක් ඒ නිසා හොඳට හපලා හොඳට ඒ රසයන් හඳුනාගෙන භුක්ති විඳීම අවශ්‍යයි. හැබැයි ඒකෙන් අදහස් ගන්න ඒකට යම් යම් මනෝභාවයන් ආරෝපණය කරලා එකකට ඇලිලා ඒක තෘෂ්ණාවෙන් උපාදාන කරගෙන ඒක ගිල දාලා අසනීප වෙනවා කියන එක නෙමෙයි. අර අර රසයන් හඳුනා ගත්තාම තමයි අපේ කයේ ඒ ඒ ඉන්ද්‍රයන් පෝෂණය කරන්න අවශ්‍ය උත්තේජනය ලැබෙන්නේ. එතකොට දැන් සෙන් ප්‍රතිශාව හැදුනට පස්සේ ඒතනත්තාට කටුක රසෙ මිරිස් තිප්පිලි ආදීන් ඇති කරන ඒ ඒ කටුක බව ගම් මිරිස් ආදීන් ඇති කරන කටුක බව. එතකොට ඒක හිත කර. ඒක හිත කරයි කියලා කියන්නේ එයා කැමතිද නැද්ද කියන කතාව නෙමෙයි. අර සෙමගතිය සමනය කරන්නට අර කටුක බව ඇති කරන යම්කිසි රූප කොටාසයක් විසින්නේ. ඒතර ආපෝ ධාතුව විපරීත වීමෙන් ඇති කරලා තියෙන කයේ වෙනස සංසිඳවන්නට අර මේ කටුක රස එහෙම නැත්නම් මිරිස් වලින් තිප්පිලි වලින් ගම්මිරිස් වලින් ඇති කරන්නා වූ ඒ කර්කශ රසය ඒ රසය අර தත්ත්වය සමනය කරන්න උපයෝගීතාවයක් තියෙනවා. ඒ නිසා ඒ රසය ඒ වෙලාවට අවශ්‍යයි. නමුත් ඒක ඒක අවශ්‍යයි කියලා දන්නා ඊට පස්සේ ඒකට ඇලෙන්න නෙමෙයි. ඉතින් ඒ නිසා මේ මේ රූපයන්ගේ විවිධත්වයක් තියෙනවා. ලෝකයේ විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වය අපි හඳුනා ගන්න ඕනේ. ඒ වෙනස හඳුනා ගන්න ඕනේ. ඒක සති සම්පජඤ්ඤයට අදාළ කාරණයක්. ඒ විවිධත්වය හඳුනාගන්න. නමුත් මේ විවිධත්වයට ඇලුම් කරනවද ගැටෙනවද කියන එක විවිධත්වයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපේ මානසික සංකල්පයේ ප්‍රශ්නයක්. මේ දෙක වෙන් කරගන්න. එහෙම වෙන් කරගන්න උත්සාහ කිරීම තමයි අපි විදර්ශනාව තුළින් කරන්නේ. ඉතින් තව ඒක තව පැති වලට බෙදලා බලන්න පුළුවන්. විදර්ශනා හැටියට අපි එක පැත්තක් නෙමෙයි පරමාර්ථ වශයෙන් බෙදා බලනවා. හේතුඵල වශයෙන් විමසා බලනවා. ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බලනවා. චතුරාර්ය සත්‍ය වශයෙන් විමසා බලනවා. ඔය ක්‍රම හතරට විමසා බලන්නට ප්‍රයම් කරන්න ඕනේ.